ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කන්නේ මහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමින්වයන්න් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිඤ්ඤා දෝමනස්සං සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතියනේ මේ පින්නතුන් පින්නතියන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ඒ බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් විදක් තමගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය සුවපත් කර ගැනීම සඳහායි. බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මේ ලෝකේ යථාර්ථය, ලෝකේ ඇත්ත. ලෝකය කියලා කියන්නේ පින්නතුනේ මේ බඹයක් විතර උසට තියෙන මේ ශරීර පැවැත්ම. මේ ස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන මේ පැවැත්ම තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ලෝකය. මේ පෘථිවිය නෙවෙයි එතකොට මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙක් ලෝකයේ ඇත්ත දැනගත්ත කෙනෙක් එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ අවිද්‍යාව සහ තෘෂ්ණාව කියන මේ අපි සසරේ ඇරයි යන මේ බැමි කඩලා දාලා මේ සසරෙන් නිදහස් ඒ සඳහා අපේ හිත එකඟ කර ගැනීමක් සිද්ධ කරගන්න ඕන උපේක්ඛා සාගත කර ගැනීමක් ඒ උපේක්ඛා සාගරගතව ඒ ලබාගත්තා වූ චිත්ත සමාධියකින් අපිට පුළුවන්කමක් ලැබෙනවා උපේක්ඛා චිත්තයකින් ඇති කරගත්තා වූ ඒ හිතෙන් යථාර්ථය දකින්න. එතකොට ඒ උපේක්ඛා හිතක් ඇති කරගෙන විදර්ශනා වඩන ක්‍රමයට කියනවා පඤ්ඤා විමුක්ත ක්‍රමය කියලා. එතකොට මේ ලෝකේ ඇත්ත දකින්න පුළුවන්කමක් ලැබෙනවා එතකොට. ඉතින් අපි දැක්කොත් මේ ලෝකේ කොටස් දෙකකට මෙතන බෙදන්න පුළුවන් සරලව ගත්තා. සරලව ගත්තාම එකක් තමයි කය අනිත් එක තමයි සිත. එතකොට මේ කායානුපස්සනාවේ ප්‍රධාන වශයෙන් අපි යොමු කරන්නේ මුකේකටද? කය පිළිබඳව තම අවධානය යොමු කරන්නේ. එතකොට කයට තව විදිහකට කියනවා රූපය කියලා. හැබැයි කය විතරක් නෙමෙයි රූප කියලා කියන්නේ මේ ගස් ගල් පර්වත මේ ගොඩ නැගිලි මේ හැම දෙයක්ම කියන්නේ රූපය. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යම් කිසි දෙයක් තියනා නම් පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හැදිච්ච දේවල් මේ සියල්ලටම කියනා මොනවාද රූප කියලා. එතකොට මේ රූපවල ස්වභාවය මොකක්ද? වේගයෙන් වෙනස් වෙලා යනවා. එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්තනය. මොකද ඒකට හේතුව අපි දන්නා මේ රූපයන් බිඳලා බිඳලා කඩලා කඩලා අවසාන තැනට බැලුවොත් තියෙන එක සුද්ධාෂ්ටකයක්. ඒ කියන්නේ ඒකේ තියෙන තද ගතිය. ඊළඟට උෂ්ණ සීතල භාවයේ තියෙනවා, වැగిරෙන සුළු ස්වභාවයේ තියෙනවා, හමා යන ස්වභාවයේ තියෙනවා මූලික වශයෙන්. ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා කියලා තවත් හතරක් තියෙනවා. ඒකට කියනවා ඒකට හතරයි හතරයි කීයක් තියනවාද? 8ක් තියෙනවා. එහෙනම් මේ 8ෙන් හැදිච්ච දෙයට කියනවා මොකද්ද? සුද්ධ අෂ්ටකය. ඒ කියන්නේ දැන් මේ ගොඩනැගිල්ල උනත් බිඳලා බිඳලා බිඳලා අන්තිම තැනට බිඳලා බලපුවාම තියෙන්නේ මොකද්ද? අන්නේ ස්වභාවයේ ඇත්ත යථාර්ථයේ ධර්මයන් හතරක් තියෙනවා. තද ගතිය, වැగిරෙන සුළු ස්වභාවය, උෂ්ණ සීතල ස්වභාවය, ඊළඟට හමායන ස්වභාවය, ඒත් එක්ක බැඳිච්ච වර්ණ ගන්ධ රස ඕජා කියලා තව හතරක් තියෙනවා. ඔකට කියනවා සුද්ධ අෂ්ටකයක් කියලා. ඒ වගේ රූප කලාපයක් කියලාත් ඒකට කියනවා. ඒ වගේ අංශු කියලා හිතන්නකෝ. මේ වගේ අංශු ගොඩාක් එකතු වෙලා තමයි මේ හැම රූපයක්ම හැදෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ හැම රූපයක්ම වේගයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියලා කියන්නේ එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්තනය වෙනවා. දැන් ඔයත් අංගේ මේ කය එහෙම උනේ නැද්ද? උනානේ. පොඩි කාලේ තිබුණු කය දැන් නැහැ. වෙනස් වෙලා. තරුණ කාලේ තිබුණු කයත් නැහැ. වෙනස් වෙලා. කොන්නේ පැහිලා යනවා. හැම රැලි වැටෙනවා. හැම මොහොතක වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා අපේ. අපේ ජීවිතය ඒ අපි බලපුවා මේමයි. කය විතරද වෙනස් වෙන්නේ? ගස් ගල් පර්වත වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට අපි දාගන්නවා අපි මනාප ස්වභාවයෙන්ම පවතිවා අපි කැමති ස්වභාවයෙන්ම පවතිවා. පවතිනවද කවදාවත් කැමති ස්වභාවය? නෑ. එහෙනම් කැමති ස්වභාවය නැති වෙනවනේ. කැමති ස්වභාවය නැති වෙනකොට අනිත් පැත්තට ඇති වෙන්නේ මොකක්ද? අකමැති ස්වභාවය. එහෙනම් කැමැති ස්වභාවය නැති වෙනකොටත් Tamanට ඇති වෙන්නේ දුක. අකමැති ස්වභාවය ඇති වෙනකොටත් ඇති වෙන්නේ දුක. එතකොට කැමැති ස්වභාවය නැති වුණත් දුකයි අකමැති ස්වභාවය ඇති වුණත් දුකයි. එහෙනම් මොන විදියට ගත්තත් යමක් අනිත්‍ය නම් එහෙනම් මොකද දැන් තියෙන්නේ? දුක. එතකොට රූපයේද මේ දුක තියෙන්නේ දාගත්ත සංකල්පයේද? දාගත්ත සංකල්පය අපි දාගන්නවනේ එහෙම වෙන්නේ නැහැ කියන්නේ. පොඩි කාලේ වයසට යන. නේද? පොඩි කාලේ නැති වෙලා තරුණ වෙනවා. තරුණ කාලේ නැති වෙලා මාළු වෙනවා. ඉතින් මේ රූපේ ස්වභාවය. දැන් අපි ගයක් උනක් ගත්තාම ගේ පරණිනවා. වාහනේ පරණිනවා. ඉරල යනවා. විපරිණාමයටපත් වෙනවා. නවත්තන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? බෑනේ. කොච්චර නවත්තන්න දැඟලුවත් නවත්තන්න ගිහිල්ලා ඔය ඇත්තෝ විඳින්නේ මොකක්ද අවසානට? කරන්න බැරි වැඩක් කරන්න ගිහිල්ලා දුකක් තමයි තියෙන්නේ. හැමදාම ඒවා නවත්තන්න තමයි ඔයගොල්ලෝ වැඩ කරන්නේ ජීවිතේ කැප කරන්නේ. ඔය බඩු බාණ්ඩ කය ඒ හැමදේම රූප වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ නැතුව පවත්වා ගන්න හම්බ කරනවා, දඟලනවා, පෙරලෙනවා, ඇඹරෙනවා ඔක්කොම කරන්නේ මොකේදද? අරව නවත්තන්න. ඒ කරන්න බෑ වැඩි. මොකද්ද කරන්න පුළුවන්? කරන්න පුළුවන් ඒකේ යථාර්ථය අවබෝධ කරගෙන හිත හදාගන්න එක විතරයි. රූපේ හදන්න පුළුවන්කමක් නෑ. ඇයි බුදු පියාණන් දේශනා කරන මේ රූපය මේ විදිහට වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන වේගයෙන් වෙනස් වෙලා යන. ඔහොම ගිහලා අවසානයේට අන්න සබා ධර්මයට එකතු වෙලා පොළොවට පස් වෙලා සබා ධර්මයට එකතු වෙලා යනවා. ඉතින් ඔන්න ඔයගේ වෙනස් වෙන රූපය හැම දෙයක් මෙහෙමයි. මගේ කරගෙන අල්ලගන්න යන්නේ අල්ලන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද එහෙම. අල්ලන්න බැරි දෙයක්. ඉතින් අල්ලන්න බැරි දෙයක් අල්ලන්න යනකොට වෙහෙසටපත් වෙනවද නැද්ද? වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. හරි. දැන් මේක ඒ විදිහට අල්ලගන්න පුළුවන් දෙයක් නැති බව පේනවානේ. ඒ වගේම මේක අල්ලගත්තත් අල්ලගන්න හොඳ දෙයක් නොවන බව අපි දැනගන්න. ඒක තමයි කායානුපස්සනාවේ පටික්කුල මනසිකාරයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකක්ද? පටික්කුල මනසිකාරය. එතකොට මගේ ධර්ම දේශනාව අද පදනම් වෙන්නේ මේ පිළිකුල් භාවනාව ගැන එහෙම නැත්නම් පටික්කුල මනසිකාරය ගැන. එතකොට කය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, රූපේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඉස්සලා කතා කරපු මේ ධාතු මනසිකාරය. ඒ වගේම තව ක්‍රමයක් තමයි පටික්කුල මනසිකාරය පිළිකුල් විදිහට. දැන් හිතන්න බනිස් කෙඩියක් තියෙනවා. බනිස් කෙඩියත් වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනා නේද? එතකොට මේක වෙනස් වෙන හින්දා මේ ඇති වෙන තැනම නැති හින්දා මගේ නැති වෙන හින්දා මගේ කියලා ගන්න පුළුවන් එක නෙවෙයි. ඒක ඇතුලේ අසුචි පුරවලා තියෙනවා නම් කන්න හොඳ එකක් නේද? නෑ නේද? ඒක ඇතුලේ අසුචි පුරවලා තියෙනවා නම් ඒක කන්න හොඳ එකක් ඒ වගේ මේ කය කියන එකත් මගේ කියලා ගන්න හොඳ දෙයක් නෙවෙයි. මොකද මේකේ තියෙන දෙතිස් කුණපයක්. මොනවාද මේකේ තියෙන දෙතිස් කුණපේ? කෙස්, ලොම්, නිය, දත් මේ තියෙන නේද? ඒ වගේම හැම නහර මේ මස් ඇට ඇට මිදුළු ඉස්කබ්බල ඉස්ලොඳ මේ ඔක්කොම මේකේ තියෙන දෙතිස් කුඩු කුණුපයක් ඒසා ලෝමා නකා දන්තා කියලා පිගෙන ගන්න. ඉතින් මේ හැම කෑල්ලක්ම හැදිලා තියෙන අර කියපු පඨවි ආපෝ තේජෝ වායු ධාතුනේ ධාතු හතරෙන්. කෙස් හැදිලා තියෙන්නේත් ඒකෙන් නේද? කෙස් හැදිලා තියෙන්නේත් පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතරෙන් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙලා යනවා. ඉතින් මේම කේස් වෙනස් වෙලා යනවා නම් පෙන්නතුනේ ඒ කේස් ඇති වෙලා නැති වෙලා ඉතින් සුදු පාට වෙලා එහෙම ගිහිල්ලා දිරලා ගිහිල්ලා පොළවට වැටිලා ඉතින් පස් වෙලා ওই විදියට යනවා. නවත්තන්න පුළුවන්ද? ඒ වුණාට වෙහෙසෙන්නේ නැද්ද මිනිස්සු එක නවත්තන්න? වෙහෙසෙන කොහොමද නවත්තන්න වෙහෙසෙන්නේ? කළු පාට ගාන. සුදු පාට එනකොට මොකද කරන්නේ? කළු පාට ගාන. කළු පාට ගාලා දඟලලා දඟලලා දඟලලා උත්සාහ කරනවා මේක වෙනස් කරන්න පුළුවන් කියලා. හැබැයි කාලයක් ගානකොට මොකද වෙන්නේ? ඒක වෙන පාටක් කියලා අර තිබ්බටත් වඩා කැත වෙනවානේ. ඊට පස්සේ අතහරිනවද නැද්ද? අතහරිනවා. ඉස්සෙල්ලම අවබෝධ කරගත්තා නම් මේක වෙනස් කරන්න බැරි දෙයක් කියන කෙස් ගහ පැහුනට ප්‍රශ්නයක් නෑනේ. දැන් බලන්න අපි පිළිගන්නේ නැති ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. යථාර්ථය පිළිගන්නේ නැහැ. පළවෙනි කෙස් ගහ පැහැෙනකොට ගැලෙව්වද නැද්ද? ඈ කණ්ණාඩියෙන් දකින්නකොට ඉස්සල්ලා මේක ගැලෙවයි. අපි හිතුවා එහෙම පැහැෙන කේස් නෙවෙයි අපි හැදුවේ. පැහැෙන කේස් නෙවෙයි හැදුවේ කියලා දාගත්ත අපි මෝඩකමට අපේ දාගත්ත සංඥාවක් අපි හදාගත්තේ හොඳ කළු පාට හැමදාම තියෙන කේස්. නමුත් පැහිලා යනවා. නවත්තන්න පුළුවන්ද? බැහැ. නවත්තන්න දඟලනවා. දුකයි නැද්ද? දුකයි. ඉතින් ඉස්සෙල්ලම අවබෝධ කරගත්තා නම් මේක එහෙම වෙන එකක් කියලා කේස් පැහුණට ගැලවුණාට දුක නැහැ. එහෙනම් කරන්න බැරි වැඩක් කරන්න ගිහිල්ලා තමයි මේ දුක ඇති වෙලා තියෙන්නේ. එහෙනම් කරන්න බැරි වැඩේ කරන්න බැරි බව අවබෝධ කරගන්න. අනිත් පැත්තට තමයි මේ කය කියන රූපය අර වගේම කෙස්, ලොම්, නිය, දත් මේ ඔක්කොම පටවිය ආපෝ තේජෝ වායලෙන් හැදිලා තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැද්ද එහෙනම්? වෙනස් වෙනවා. මේ කයේ තියෙන හැම කොටසක්ම වෙනස් වෙනවා. ඉතින් මේ කයේ තියෙන හැම කොටසක්ම වෙනස් වෙනවා නම් එහෙනම් ඔය ඇත්ත දැනගන්න ඕනේ මේ කයේ තියෙන හැම කොටසක්ම වෙනස් වෙනවා නම් මේවා එකක්වත් මගේ කියලා ගන්න පුළුවන්කම නැතිව. තේරෙනවද? මගේ කියලා ගන්න පුළුවන් නම් අපි මේ සසරේ මෙච්චර දරාගත්ත කයවල් ඔක්කොම ටික දැන් ගොඩ ගහගෙන අත්පත් කරගෙන තියෙන්න ඕනේ. බුදුහාඳුරෝ කියනවානේ ඒක පුජ්‍යල සූත්‍ර දේශනාවේ එක කල්පයක මැරිච්ච යටකෝටු ගොඩ ගැහුවත් එහෙම වේකුල්ල පර්වතයට වඩා ලොකුයිලු. ඒවා දැන් තියෙනවද ඔයගොල්ලෝ ගා? නෑ නේද? දැන් ඒවා අතහැරලා මොකද කරලා තියෙන්නේ? වෙන ඒවා අල්ලගෙන. එදා තිබුණු ඉඩම් කඩම් තියනවාද? එදා තිබුණු අමුදරුවෝ ඉන්නවද? එදා තිබුණු වස්තුව දේපල යාන වාහන තියනවාද? නෑ දැන් තියෙන්නේ. වෙන ඒවා. ඒවත් මොකද වෙන්නේ? ඒවත් අතහරිනවා. ඒවා සබා ධර්මයට එකතු වෙනවා. ආයෙ වෙන ඒවා අල්ලගන්න. මොකද්ද මේ සසර කියලා හිතනවානේ? මෙහෙම මෙහෙම කෑලි කෑලි අල්ලගෙන යනවා. හැබැයි අල්ලගන්නේ දැන් බලාගෙන ගියාපු කය කියන රූපය. මනුෂ්‍ය ලෝකේ විශේෂ වෙමින් ඉන්නකොට මේ කය කියන රූපය එහෙම අල්ලගන්න හොඳ දෙයක්වත් නෙවෙයි. මොකද මේක පිළිකුලයි. මේක අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්ගන්ධයි, දුර්වර්ණයි. අසාරයි කියන්නේ වටිනාකමක් නැහැ. අපි කයක් ගලවුම් බලන්න කෑලි කෑලි කෙස් ලොම් නියඳත් බොකු බඩවල් ගොඩ ගන්න එක පැත්තේ. අනිත් පැත්තේ ගොඩ ගන්න වාහනයක් ගලවලා. නේද? වාහනේ ගලවපුවාම තියෙන ටයර් තියෙනවා, ආර තියෙන ඒවා එක එක ජනේල් දොරවල් ඔක්කොම ගොඩ ගහලා, චැසිය ගොඩ ගහලා, එන්ජින් එක වෙන් කරලා ඔන්න දැන් ගොඩ ගන්න. මේ දෙකෙන් විකුණ ගන්න පුළුවන් කෝකද? කයද එහෙම නැත්නම් අර වාහනේ ගොඩ ගහපු එකද? එහෙනම් වටිනාකමක් තියෙන්නේ කෝකටද? වාහනේ කැලියට වටනාකමක් තිබ්බට කයේ කැලියට වටනාකමක් නැහැ. එහෙනම් කය කියන රූපය අසාරයි නේද? අසාරයි. සමහර කෙනෙක් කියන වටිනාකමක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපිටත් කියන සමහර අය මේ වකුගඩුවේම හරි වටිනවානි කියලා. ඉතින් වකුගඩුව වටිනවා තවත් ඒ වගේ කුණුගොඩ කුණුගොඩකට ගිහිල්ලා හයි කරන්න විතරයි නේද? ඒත් හරියට හරියන්නත් ඕනේ. නැත්තම් හයි කරන්නත් බෑ නේද? අර අර වාහනේ කැලේ උණු කරලා වෙන එක කරගත්ත හැකි නේ. පුළුවන්. කයේ කෑල්ලක් වෙන එකට ගන්න පුළුවන්. ලිපේ දාන්නේ බෑ වෙන මොනවාවත් ගන්න. ඉතින් ඒ හින්දා මේක අසාරයි. වටිනාකම නැහැ. ඔය දරාගෙන ඉන්න කය ගැනයි මේ කියලා දෙන්නේ. කාගාවද මේක තියෙන්නේ? Taman ගා. බුදුහාමර කියන්නේ කවුරු දිහා බලන්න කියලාද? Taman දිහා බලන්න ඕනේ. Taman දිහා. Taman දිහා බැලුවේ නැත්නම් යථාර්ථය තේරෙන්නේ නැහැ. මොකද මේ ජීවිත කාලෙම බලන්නේ කාදියාද? අනුන්දියා. අනුන්ව හදනවා තමන් හැදෙන්නේ නැතුව ඒ හින්දා ඔයත් හැමදාම දුකයි. තමන් හැදුණා දුක නැහැ. ඉතින් සතුට සාහනේ සැනසීම නැත්තේ ඇයි එහෙනම් මිනිස්සුන්ට මේ? කරන්න පුළුවන් වැඩේ නෙවෙයි කරන්න යන්නේ බැරි වැඩේ. බැරි වැඩේ කරන්න ගිහිල්ලා තමයි දුක් වෙන්නේ. බාහිර දේවල් හදාගන්න බෑ මේ බාහිර ලෝකයේ තියෙන දේවල් ඒ විදිහට යනවා කියන අවබෝධය ඇති කරගෙන නිවෙන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඇත්ත දකින්න කියලා. ඉතින් මේ අවිද්‍යාවට යට වෙච්ච කෙනාට මේක තේරෙන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. ඉතින් දැන් අර කය කොට ගහපු එකයි ඒ වගේම වාහනේ කොට ගහපු එකයි දෙකේ විකුණ ගන්න පුළුවන්ද කියලා බලපුවාම කය විකුණ ගන්න පුළුවන් කමක් නැහැ. නේද? අර සිරිමාවත් එක්කා නේද? සිරිමාව එක්කා අන්තිමේ නිකන් දෙන්නම් කකුණු වෙච්ච එකයි කවුරු හරි ගත්තද? ගත්තේ නැහැ. එහෙනම් අසාරයි ඒ වගේම වාහනේ දිහා බලපුවාම අසුබයක් පේන්නේ මලමිණිය දිහා බලපුවාම. මලමිණිය යන්නේ ඉස්සරහට වාහන කැලි ගොඩක් හම්බුනට අසුබයක් නැහැ. ඉස්සරහට මලමිණියක් හම්බුණා. අසුබයි, අසාරයි, අසුබයි. පිළිකුලයි නේද මේක? වාහනේ පිළිකුලක් නැහැ. ඕන ලෙව කාලා වුණත් බලන්න පුළුවන්. මලමිණියක් පුළුවන් එහෙම කරන්නේ. බෑ. බලන්නවත් බෑ. බලන්නෙත් නෑනේ. අසාරයි, අසුබයි, පිළිකුලයි, ගඳයි නේ. අර වාහනේ කෑලි. එහෙම ගඳක් නෑ. අසාරයි, අසුබයි, පිළිකුලයි, ගඳයි, දුර්වන්දයි. දුර්වර්ණයිනේ. ටිකක් වෙලා බලා ඉන්න නම් බලා ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව වාහනේ කැරිදියා. නමුත් කයේ කැරිදියා බලා ඉන්න පුළුවන්ද? ඒ හැප්පිච්ච කට්ටියම දැකලා තියෙනව නේද? ඉක්මනට ඇස් දෙක මොකද කරන්නේ? ඒ දිහා බලාගෙන ඉන්නවද ටක් ගාලා ඇස් දෙක පැත්තකට ගන්නවා. පැත්තකට ගන්න. ඒක තමයි ස්වභාවය. එහෙනම් ඕන් ඔයගේ කයක් තමයි දරාගෙන ඉන්නේ. එතකොට කෙස් දිහා බලමු අපි දැන් කෙස් ඔළුවේ තියද්දි කෙනෙක් කියන ලස්සනයි කියලා නේ. ඉතින් ඔක බත් එකේ ටිකකුත් තියෙනකොට කියන්නකො ලස්සනයි ෂා කියලා නීමයි කියන්නේ. කියන්න පුළුවන්ද බත් එකේ තියද්දි? මොකද්ද කියන්නේ බත් එකේ තියද්දි? චික් කියන. තේරුණා නේද? එහෙනම් ඇත්ත මොකද්ද චික්? ඔළුවේ තිබ්බත් චික් වෙන්න ඕනේ නැත්නම් බත් එකේ තිබ්බත් රසයි වෙන්න ඕනේ හොඳයි වෙන්න ඕනේ. එහෙනම් ඇත්ත මොකද්ද? අසාරයි. අසුබයි. ඒක තමයි ඇත්ත. ඒකට අපි කියන්නේ බොරුනේ දොළේ කොස් කෙස් දැක්කම මොකද්ද කියන්නේ කට්ටිය? ලස්සන කෙස් කලඹක්. ඔයාලට හොඳ කොණ්ඩයක් තියෙනවා. ඉතින් බත් එකේ තියෙන වෙලාවට ඇත්තනම් කියන්න පුළුවන්. ලොම් එහෙමයි. බත් එකේ ලොම් තිබ්බොත් කන්න ගියා හිතන්නවත් බෑනේ. නේද? ලොම අනක අනියපොතු. මාළුන්ගේ කරපොතු වගේ නියපොතු කියලා කියන්නේ හරියට. ගලවපු නියපොතු ගැලවිච්ච දැකලා තියෙනවා නේද? අතේ තියද්දි නම් පාට කරලා තෙත් කියලා ඉරි ඇඳලා එහෙම තියාගන්නේ. හැබැයි ඔය නියපොත්තක් ගැලවුණාට පස්සේ මොකක්වත් කරනවද? කැපුවට පස්සේ මගේ කියනවද කවුරුවත්? නෑ. දත් කටේ තියද නම් දිවෙන් මොකද කරන්නේ? පිරිමැද මැද මැද මැද ඉන්නවනේ. හ්ම් ඔය දතක් ගලවලා අතට දුන්නොත් එහෙම අර පණුව කාපු වෙලාවට දස් දොස්තර මහත්තයෙක් ඔක බල බල පිරිමැද මැද ලේව කකා ඉන්නවද? වෙතික් කරනවද? මෙච්චර කල් කටේනේ තිබ්බේ. එතකොට ඒක මගේ නෙවෙයි. බලන්නකෝ ඒ කොච්චර පිළිකුලයිද කියලා කටේ තිබ්බත් එකයි මේකේ තිබ්බත් එකයි. එහෙනම් පැහැදිලිව පේනවා ඔයත්තන්ට හැම මොහොතකම මේ කය කියන රූපයේ තියෙන මේ හැම කොටසක්ම වේගයෙන් මොකද වෙන්නේ? වෙනස් වෙලා වෙනස් වෙලා කය කියන රූපයේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙන. ඒ වගේම අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්ගන්ධයි, දුර්වර්ණයි. තවත් අපි බලමු කයේ තියෙන ඒවා. දැන් ගත්තා මේ කයේ මේක වහලා තියෙන හැමක් තියනා නේද? ඔය හැම ගලවන්න පුළුවන්. හැම ගලෙව්වට පස්සේ මතක තියාගන්න ඔය විදිහට කිසි කෙනෙකුට ඉන්න පුළුවන්ව කමක් නැහැ. කවුරුවත් බලන් ඉවත් නැහැ. ඔය හැම පෙච්චිච්චි අය ඉන්නව දැකලා තියෙනවද පෙච්චිච්චි කට්ටිය? වැඩි බලන්න කැමතිද අකමැතිද? අකමැති. අල දන්නවද මේ මේ හැමේ පණුව පවා ඉන්නවා කියලා? අපිට පේන්නේ නැති වුණාට මේ මූණේ පවා පණුව ඉන්නවා. අර සෙවුම් විදිහට බලපුවාම ඒ රසායනික ද්‍රව්‍ය දාලා ඔය අන්තර්ජාල වල එහෙම තියෙන අය වගේ විවිධ වීඩියෝ ඒවායි තියෙනවා ඒවා බලපුවාම මේ මූණේ පවක් පණුවෙන්නේ. මේ ඇස් දැමි වල තේරෙනවද? මේව හැමතැනම අර චූටි චූටි සත්තු ඉන්නවා. මේක මහා සත්තු වත්තක් ඇත්තට. මේ කයේ මේ හැම කියන්නේ. සෑහෙන ගොඩක් ඉන්නවා සත්තු. හැමතැනම හිල් නැද්ද මේ කයේ? හැමේ හෙල් තියෙනනේ දාඩියෙන් එළියට. ඉතින් හැම කියන්නේ හොඳ එකක් නෙවෙයි. ඒ වගේම කුෂ්ඨ දද නැද්ද මේකේ? තියෙනවා. ඒ වගේ තියෙන හොරි හැදෙනවා මේකට. ඒ වගේම හැම ඇතුලේ තියෙන මොනවාද? මස් නහර. තියෙනා නේද මේවා? ගඳයි. දැකලා තියෙනවද මේ මේ රිය අනතුරු වෙච්ච තැන් වල එහෙම මස් එහෙම හරි ගඳයි නේද? හොඳයි. ලේද වැඩියෙන් ගඳ ඔය ඇත්තෙන් අහනවා. ලේද වැඩියෙන් ගඳ අසුචිද වැඩියෙන් ගඳ? ලේ වැඩියෙන් ගඳ. අසුචි කොට ගාව අපි ඉන්නවත් එක්කනේ අසුචි කරන්නේ. නමුත් ලේ ගොඩක් ගාව ඉන්න පුළුවන්කම ඒ තරම් ගඳයි. ලේ කියන්නේ හරිම ගඳ දෙයක්. උදේ බලන්න කටේ තියද්දි කියලා කා ගානක් නෑ නේද අපිට කියලා. ගිරින්නත් පුළුවන්. අතට පොඩ්ඩක් අරන් ගිරින්න පුළුවන් නගල් දෙකක් කියලා පොඩ්ඩක් එළියට ගියාට පස්සේ. ඇයි එපා කියලා කියන්නේ දැන්? ඒ තරම් ජරා ගොඩක් තමයි එහෙනම් මේ කටේ තියාගෙන ඉන්නේ යථාර්ථය බලන්න. ඉතින් මේ වගේ මේ කයේ ඇත්ත. ඔන්න බලන්න මේක ඇතුලේ අපි තව ගත්තොත් එහෙම වෙනහලු තියෙනවා හෘදේ වස්තුව තියෙනවා නේද ගලනාලය වගේ බට තියෙනවා ආමාශය තියෙනවා ඕක ඇතුලේ මොනවද තියෙන්නේ කාපුවා තියෙනවා ඒවට කියනවා මොකද්ද වමනේ තේනවද නැද්ද තේනවා මේක ඇතුලේ තියෙන ඊළාට කුඩා බඩවැල් මහ බඩවැල් ඊළාට වකුගඩු මුත්‍රාශය මේ ඔක්කොම ඇතුලේ හංගගෙන තාම තියෙනවා ඒ ටික බැරි වෙලා තෙලියෙන් තිබ්බන එළියෙන් පේන්න තිබ්බනම් කවුරුවත් පයින්වත් යයිද යන්නේ නැහැ නේද ඉතින් බලන්න අපි මේවා එල්ලගෙන හැමතැනම හරියට වීරයෝ වගේ යනවනේ. මන්තරන් ලොකු කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා මහා මාන්නෙන් අපි යන්නේ. ඇයි මෙහෙම යන්නේ මේ මාන්නේ? මේ ඇත්ත දන්නේ නැති නිසා. මාන්නෙන් ඉදිමෙන්න දෙයක් නෑ. මොකද මේ වගේ අසුචි ගොඩක් දරාගෙන යන එකම කොච්චර දුකක්ද නිකන් හිතන්නේ. මුත්‍ර මල්ලකුවේ. මල පහ කරපු මල්ලකුවේ. ඊළඟට කෙලසොටු එකතු කරපු මල්ලකුයි. ඊළඟට ලේ පුරවපු මල්ලකුයි. වමනේ පුරවපු මල්ලකුයි. අපිට මොකද අර සොපින් බෑග් කියලා. නේද? කකුල් දෙකේ අත් දෙකේ කරේ එල්ලගෙන පාරේ යන්න කියලා. යන්න පුළුවන්ද? බෑ නේද? ඉතින් ඒ වුණාට අපි යනවනේ. යන්නේ නැද්ද? යනව නේද? කොහෙන්ද එල්ල යන්නේ? ඊට අඟල් දෙක තුනක් ඇතුලේ. එළියෙන් නෙවෙයි එල්ල යන්නේ ඇතුලේ. ඉතින් මේ වගේ කයක් දරාගෙන තමයි අපි අනිත් අයට ඉරිසියා කරන්නේ. එයාට වැඩියෙන් අසුචි මලු තියෙනවා කියලා. අනිත් අයට ඉරිසියා කරන්න දෙයක් නැහනේ. ඇයි? එයාටත් තියෙන මේ જાතියේම දේවල්. එයාටත් තියෙන මේ જાතියේම කයක්. එයාත් දුක් විඳිනවද නැද්ද? තමනුත් දුක් විඳිනවා කියලා අවබෝධ කරගත්තොත් මේ කය නිසා අනිත් අයත් දුක් විඳිනවා කියන එක තේරෙන්න පටන් ගන්නවා. ආන් එතනින් තමයි කරුණා මෛත්‍රිය ඇති වෙන්නේ. නිකම්ම නිදුක්කෙත්වා කියවට හරියන්නේ නැහැ. තේරෙනවද? මමත් සතර දුක්ඛේ මේ විදිහට යනවා. මටත් මේ අවබෝධය ලැබුණාම නිදහස් වෙනවා. දැන් මේ කියනකොටත් නිදහස් වෙගෙන යන්නේ යථාර්ථය තේරෙනද? මේ ඇත්ත නෙවෙන්නම් කියලා. එහෙනම් අනිත් සත්‍යයත් මේ විදිහටම දුක් විඳිනවා නම් මේ වගේ සසරේ දුක් විඳින සත්‍ය වෙනුවෙන් ප්‍රාණඝාතය කරන්න ඕනේ. මේ වගේ ප්‍රයත්නක් කර යන්නේ. අදත්තාදානය කරන්න ඕනේද? ඕනේ නෑ නේද? ඈ කාමීත්‍යාචාරය කරන් දෙයක් තියනවද? නෑ. බොරු කියන දේවල් තියනවද? අසුචි ගොඩක් හොඳයි කියලා. ඒකත් බොරුවක්. එහෙනම් බොරු කියන දෙයක්වත් නෑ. සම්ප්‍රප්පලාප, මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, ඉරිසියාව කරන දෙයක් නෑ. ඕනනම් ඉරිසියා කරා හැකි මට අරයට වඩා අසුචි වැඩියෙන් තියනවා. කියලා ඕන්න. එයාට වැඩියෙන් අසෝචි මට අඩුවෙන් අසෝචි. එහෙම ඉරිසියා කරා. ඉරිසියා කරන දේකුත් ක්‍රෝධ කරන්න වෛර කරන්න දේකුත් නැහැ. එහෙනම් ඇත්ත දකින්නකොට හික්මනවද නැද්ද? හික්මනවා. ඉතින් අලුතෙන් සීල් ගන්න දෙයක් නැහැ. එහෙනම් සීලය තුළ ඇති වෙනවා මොකද යථාර්ථය දකින්නට. නිවෙන්නේ නැද්ද? නිවෙනවා නේ. ඇයි ඇත්ත දකින්න දකින්න තමන්ගේ ජීවිතේ මොකක්ද කියන එක පේන්නේ. වහගෙන ගියොත් යථාර්ථය පිළිගත්තේ නැත්නම් හැමදාම එයාට අත්පත් වෙන්නේ මොකක්ද? ඒ දුක්ඛයෙන් තමයි. දැන් මේ කය කියන රූපේ බලන්ද අනෙක් පැත්තට ගත්තොත් කය කියන රූපේ මේ වගේ කෑලි 32ක් තියෙන අසුචි කෑලි. වැසිකිලි වලක අසුචි කෑලි කීයක් තියෙන බලන්න. මලයි මුත්‍රා විතරයි තියෙන්නේ. මලයි මුත්‍රා අපේ කෑලි කීයක් තියනවද? මල මුත්‍රා ඇතුළුව 32ක්. ඒතකොට බලන්න ගියාම වැඩියෙන් අසුචි තියෙන්නේ වැසිකිලි වලේ නෙවෙයි තමන්ගේ කය එන වැඩියෙන් හොඳ මොකද්ද බලන්න කිව්වා වැඩියෙන් හොඳ මොකද්ද වැඩියෙන් හොඳ වැසිකිලි වල කයට වඩා ඇයි කයේ වැඩියෙන් අසුචි තියෙනවා වැසිකිලි වලේ අඩුවෙන් අසුචි තියෙන යථාර්ථය ඒ අපි හිතනවා මේක තමයි හොඳ මේක කියලා හොඳේ එතකොට ඉතින් මේ වගේ කයක් අනිත් පැත්තට ගත්තාම මේ වගේ මලු ගොඩක් එල්ලාගෙන යනවා ඒ වගේ මේ වගේ කයක් දරාගෙන මේ කය හැදුනේ කොහොමද කියලාත් අපි බලමු. ඔය ආහාරයේ පටික්කුල සංඥාවෙන් ගන්නත් පුළුවන් මේ. ආහාරයේ පටික්කුල සංඥා ගත්තොත් එහෙම කන බොන ආහාර පහකට දෙයන්න ආමාශයට. ගියාට පස්සේ ආහාරේ වමනේ බවට පත් වෙන. ඒකේ කාම්ල જાති එහෙම ආපුවම යුෂ පිත්‍යුෂ එහෙම ආපුවම ඒක වමනේ බවට පත් වෙනවා. එහෙනම් දැන් ආමාශයේ මොනවාද තියෙන්නේ? වමනේ. ඒ වමනේ තමයි කුඩා බඩවැල් මහ බඩවැල් දිගේ යන්නේ. එතකොට ඇඟට උරන්නේ ඉස්මක් වගේ ඒකෙන් නේද? එහෙනම් ඇඟට උරපුවේ ඉස්මෙන් නේද ලේ හැදෙන්නේ? එහෙනම් ලේ කියන්නේ මොනයින් හැදිච්ච දෙයක්ද? වමනෙන් හැදිච්ච දෙයක්. එහෙනම් ඇඟ පුරාම තියෙන ලේ වමනෙන් හැදිච්ච නම් ඇඟ පුරාම වමනේ නැද්ද එහෙනම්? එහෙනම් ඕකෙන් තමයි මස් හැදෙන්නේ. එහෙනම් මස් කියන්නේ වමනෙන් හැදිච්ච දෙයක්. ඇට ඇට මිදුළු කෙස් කෙස් ගහපවයි නම් ඇදෙන්නේ මොකෙන්ද? වමනේ. ලොම් ගහ පව හැදෙන්නේ වමනේ. හැම පව හැදිලා තියෙන්නේ වමනේ. අම්මගේ කුසේෙද්දී අර අම්මා කිරි දෙනකොට ඒ ඒ අම්මගේ කිරිත් වමනේ බවට පත් වෙන කිරි වමනේ කියලා හැම කියනවා නේද? ඉතින් මේ වගේ අසුචි ගොඩකින් තමයි හැදෙන්නේ. කලෙෙද්දිත් අපි හැදෙන්නේ හොඳ දෙයකින්ද? නෑ නේද? අම්මගේ අසුචි ගොඩකුයි තාත්තගේ අසුචි ගොඩකුයි එකතු වෙලා අසුචි පණුවෙක් වගේ තමයි එළියට ආවේ. ඉතින් ඒ අසුචි ගොඩම තමයි දැන් ලොකු වෙලා ලොකු වෙලා මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ කයක් හදාගෙන තියෙන එහෙනම් මේ මුළු කයම බලපුවම වමනේ ගොඩක්ද නැද්ද? තමන්ගේ කයත් වමනේ ගොඩක් අනිත් අයගේ කයවල වමනේ ගොඩක්. අය මෙතන ගන්න දෙයක් නැහැ. දැන් ඉරිසියා කරන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න කෙනෙක් නැහැ. කෙනෙක් නැහැ. ඔක්කොම තියෙන වමනේ ගොඩවල් නම් කාටද ඉරිසියා කරන්නේ? කාටද වෛර කරන්නේ? කරන්න දෙයක් නැති බව පේනවා ඇත්තට. ඒ වගේම පින්නතුනේ මේ වගේ යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ යම් කිසි කෙනෙක් ඉතින් එයා නිවෙන්න පටන් ගන්නවා කොයි මොහොතේද මරණයෙන් පස්සේද ඒ මොහොතේද ඒ මොහොතේම නිවෙන්න පටන් ගන්නවා මේ මොහොතේම නිවෙන්න පටන් ගන්නවා මොකද ඒක ධර්මයේ කියන එක ඒ මොහොතේ විපාක දෙනවා හරියට සත්‍ය ධර්මයේ පස්සේ නිවෙන්නේ නිවන කියන එක මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි ඒ මොහොතේම ලැබෙන්නේ හරි ධර්මයේ හරි විදිහට ඇහෙනකොට සද්ධර්මයේ නිවෙනවා. ඉතින් ඒකට යන්න කියනවා කල්යාණ මිත්‍රයෙක් ගාවට. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මේ ලෝකේ අතහරින්න ධර්මයේ දේශනා කරන උත්තරමයන් වහන්සේ. එයා කියන විදිහට යෝනිසෝ මනසිකාරයේ පිහිටුවොත් අනිවාර්යයෙන්ම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි සංයෝජන තුන කඩන්න පුළුවන් කියලා. පළවෙනි සංයෝජන තුන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශ්‍රීලබ්බත පරාමාස ඒ කියන්නේ සතර අපායෙන් ගොඩ යන්න පුළුවන්ද බැයිද එහෙනම්? පුළුවන්. ඉතින් මේක බෑ බෑ කියලා බය වෙලා තියෙනවද මිනිස්සු? ඉතින් මේ යථාර්ථය දකිනකොට ඔය ඇත්ත නිමිනවද නැන්ද? නිමිනවනේ මෙතන වෙන මොකක්වත් නැහැ. කයයි හිතයි තියෙන්නේ. මේ කියන්නේ කයේ යථාර්ථය. නේද? හිතේ ඇත්ත ගැනත් අපි පස්සේ කතා කරමු. මේ කයේ යථාර්ථය තමයි අපි දැනගන්නේ ඉස්සල්ලා. මොකද ඉස්සල්ලාම ගෝචරෙන්නේ අපිට හිත නෙවෙයි මොකද්ද? කය. අපිට පේන්නේ කයනේ. ඕකටනේ අපි ඉස්සල්ලා මැලෙන්නේ. ඒක නිසා ඒකට මේ දතිස් කුණපි අසාර අසුබ පිළිකුල් දුර්ගන්ධ දුර්වර්ණ දෙයක් බව අවබෝධ කරගත්තොත් යම් කිසි කෙනෙක් මතක තියාගන්න මේකේ ඇත්ත දැකගෙන මේක මගේ කියලා ගන්න පුළුවන් එක නෙවෙයි මගේ කියලා ගත යුතු දෙයකුත් නොවන බව අවබෝධ ඒ වගේම මේ කය ඔහොම මැරිලා යනවානේ. දැන් මෙහෙම ගිහිල්ලා මැරිලා යනවා. මැරුණට පස්සේ නවසීවතිකයේ විදිහට බලන්නකෝ කයට මොකද වෙන්නේ කියලා. මැරුණට පස්සේ ඉදිමෙනවා. නිල් පාට වෙනවා. මේ ඇඟ එක ගුණයක් දෙක ගුණයක් තුන් ගුණයක් වගේ ඉදිමෙනවා. අපේ එකයි තියනවට වඩා නිකන් තියලා තිබ්බොත් මැරුණාම. ඊට පස්සේ මේක ඉදිමිලා ඉදිමිලා නිල් පාට වෙලා කුණු වෙලා පණුව ගහනවා. නවදොරින් ඕජා වැක්කිරෙනවා. ඊට පස්සේ බල්ල වගේ සත්තු, කපුටෝ වගේ සත්තු කැලේ නම් හිවල්ලු වගේ සත්තු ඇද ඇද කනවා. කාලා ඉවර වෙලා මේක කුණු වෙලා පණුව ගහලා අන්තිමේට අර ගඳ ගහලා මැස්ස වහලා මේක යටසැකිල්ල ඉතුරු වෙනවා. යටසැකිල්ලත් තැන් තැන් වල විසිරලා ගිහිල්ලා සබා ධර්මයට උකතිලා යනවා. ඉතින් කෝ මගේ කියලා ගත්ත කෙනා නෑ නේද? ඔය කයත් එක්ක නේද ගෙවල් දොරවල් බැඳිලා තියෙන්නේ. මේ කයවල් දාන්න තමයි ඔක්කොම කරන්නේ. මේ කයත් එක්ක තමයි අනිත් එක්ක ඔක්කොම. ඇයි වාහන ගන්න මිනිස්සු? මේ අසූචි කොට කහාට අරයි යන්නේ. ඒට අරයි යන්නයි මෙහෙට අරයි යන්නේ. තේරුණා නේද? දැන් බස් වල එහෙම අසූචි කොට වල ගොඩක් දාන්නේ නැහැ. නේද? ඉතින් මහා එහෙට මෙහෙට අපි අරයි යනවා ඔක්කොම. ඉතින් අනිත් ඒවාත් එහෙම ගෙවල් ලොකුවට හදන්නේ මොනවද දාන්නද ඇතුලේ? ඒත් මේ අසූචි කොට වල දාන්නේ. දාලා අපේ ගෙයක් තියෙනවා අපේ වාහනයක් තියෙනවා අපිට මෙහෙම එකක් තියෙනවා කියලා හරිය උද උදන් ගන්න ඇතුලේ මොනවද තියෙන්නේ දැන් ඔයාලා ගෙදර තියනවා කියලා හිතන්නකෝ ගේ මැද අසූචි ගොඩවල් පහක් විතර එකතු කරලා තේරෙනවනේ වහලා තියෙනවා මොකක් හරි පොඩි ගෙයක් වගේ එකක් හදලා සෙල්ලම් ගෙයක් වගේ කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම මොකක්ද ඔය කියලා කියන්න හිතනවා නෑනේ ඇයි ඇතුලේ මොනවද තියෙන්නේ ඒක ඇතුලේ අසූචිනේ තියෙන්නේ ඉතින් අනිත් දේවල් ගැන කතා කරන දෙයක් නැහැ. ඇතුලේ පුරවලා තියෙන ඒවා. තේරුණා නේද? ඉතින් බලන්න මේක ගහක් මුල තිබ්බත් එකයි පොඩි ගේක තිබ්බත් එකයි ලොකු ගේක තිබ්බත් එකයි හොඳ වැඩේ තමයි මේක කොහොම හරි දරාගෙන මේකෙන් කරගන්න පුළුවන් හොඳ වැඩේ තමයි නිවන් දකින්න භාවනා කරන එක. තේරුණා ධර්මයේ තුල හැසිරෙන එක මේ කයෙන් ලබා ගන්න පුළුවන් උපරිම වැඩේ කරගන්න ඕන නැත්නම් අපරාධයි. ඩොග් ගාලා කොයි වෙලේ හරි මොකද වෙන්නේ? මැරිලා යනවා. දරුවෝ හැදුවයි කියලා, ගෙවල් හැදුවයි කියලා, යාන වාහන ගත්තයි කියලා, දේවල් පිරෙව්වයි කියලා අපේ ජීවිතේ දැනසිල්ලක් එන්නේ නෑ හැමදාම ඔයත්තන්ට ඒවා කරාට මොනවද ඉතුරුනේ? ප්‍රශ්නනේ. ප්‍රශ්නමයි. තාමත් ඉවරන්නේ නෑනේ. දැන් මෙතන ඉන්නේ වැඩිපුරම අවුරුදු 60 පැනපු අයනේ. තේරෙනවද? එතකොට ඔය ඇත්තන්ගේ ප්‍රශ්න තාම ඉවරද? ඇයි ඉවර නැත්තේ? ඉවර නැත්තේ මේ යථාර්ථය තේරුම් අරන්නේ. යථාර්ථය තේරුම් ගත්තා නම් ඔයත්තන්ට දැන් මේ මොහොතේ ඉඳන්ම නිවෙන්න පුළුවන්. ඉතින් නිවෙන්න පුළුවන්කම තියාගෙන ඇයි තවත් අපි මේ මොඩ වැඩේ කරන්නේ කියලා මේ ධර්මයෙන් අවබෝධ කරගන්න. නැත්තම් අපිට සදාකාලික දුක් විඳින තමයි සිද්ධ වෙන්නේ. ඔයත්තන්ට කවුරුවත් පිටක් නැහැ. මතක තියාගන්න පෙන්නත් මේ ධර්මයේ විතරයි ඔයත්තන්ට එන්නේ. අන්තිම මරණ මංචයේ මරණ මොහොතේ අසුචි කොටේ වැටිලා වතුරේ ගුරක්වත් ඉල්ල ගන්න බැරුව ඉන්න වෙලාවේ ඔයත්තන්ට ගාවට කවුරුවත් එන්නේ නැහැ සලකන්නේ. දරුවෝ දරුවන්ගේ වැඩ. ඒගොල්ලෝ ගිහිල්ලා රැකී රක්ෂාවල වැඩ කරන එතනින් එයාලට එන්න විදිහක් නැහැ. ඒ තරම් හිර වෙලා. ඔයාලට වැඩ කරලා දෙන්න දැන් වෙලාවක් නැහැ. ඒගොල්ලන්ගේ දරුවන්ට ඒගොල්ලෝ හිර වෙලා. ඒගොල්ලන්ගේ රැකී රක්ෂාවලට ඒගොල්ලෝ හිර වෙලා. ඔය ඇත්තෝ අන්තිම තැන වැටිලා මරණය පෙනිපෙනිම පනා දෙනවා. නෑ වතුර උගරක්වත් දෙන්න විදිහක් නැහැ. හිත දියුණු කරගත්තේ නැති කෙනාට මොකද හිතෙන්නේ? හිතතු දියුණු කරගත්තේ නැති කෙනාට හිතෙනවා මම මෙච්චර කරලත් මට වතුරු ගවරක්වත් දෙන්න කෙනෙක් නැති වුණානේ කියලා. මහා කනස්සල්ලකින් මහා දුක්ඛකින් අන්තිම හුස්ම හෙළලා සතර අපාය ආදී දුක් වලට තමයිපත් වෙන්නේ. හැබැයි ඇත්ත දැනගත්ත කෙනෙක් ඉන්නවා නම් යථාර්ථය තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් මෙන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඇත්ත මේක තමයි අසුචි ගොඩක් මේක දිරල යන එකක් මේ විදිහට යථාර්ථය පේන්න පටන් ගන්නවා. මහා වේදනාවක් වෙනවා ශරීරයට. මේක තමයි ඇත්ත මේ වේදනාව. මේක තමයි දුක. දැන් එයාට පේනනේ දුක්ඛාරී සත්‍ය. දැන් එයා එකෙන් පැනලා යනවද ඇත්ත අවබෝධ කරගන්නවා. ධර්මය දන්න කෙනා. ඇත්ත අවබෝධ කරගන්නවා. එහෙනම් ඇත්ත අවබෝධ කරගන්නවා නම් එයා ධර්මයේ තුල මේකනේ බුදු පියාණන් වහන්සේ මට දේශනා කරේ. මට මේ මේ බුදු පියාණන් වහන්සේ මේ සාරා සංකේය කල්පලක්ෂ්‍ය පාරමී පුරලා අවබෝධ කරගත් ධර්මයේ මේකනේ කියලා පේන්නේ දෙදාට. පේනවා. වතුර උගුර දුන්නේ නැහැ කියන එකත් කමක් නැහැ. මට කිසි කෙනෙක් කවුරුවත් මගේ දේපල මොනවද දැන් මංගාව උදව්වට නැහැ. ඒවා ඔක්කොම හම්බ කරලා අනිත් කට්ටිය පරිහරණය කරනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒවා එකක්වත් ඔයාලට අයිති නැති බව පේන්න පටන් ගන්නයි. යථාර්ථය පේනවා. මේ දුක්ඛය තමන්ගේ ශරීරය තුලින් පේන්න පටන් ගන්න යථාර්ථය. පේන්න පටන් ගන්නකොට දුක්ඛාරය සත්‍ය මේකයි කියලා වැටහෙනවා. එහෙනම් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඒ වෙලාවේ කවුද දකින්නේ? බුදුහාඳුරෝ දකිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේව දකිනවා කියලා කියන්නේ ඔය ඇත්තන්ගේ මරණ මංචකයේට භාග්‍යතුන් වහන්සේ වඩිනවද නැද්ද? වඩිනවා. ධර්මය අවබෝධ කරගත්ත කෙනා කවදා සතර පායට එහෙනම් යන්නේ නැහැ. එහෙනම් මේකට පිහිට වෙන්න ඉන්නේ කවුද? අඹදරුවෝ නෙවෙයි, වස්තුව දේපල නෙවෙයි. මොකද උපකාර කරන්නේ අවබෝධ කරගත්තා වූ ධර්මයමයි. මේ යථාර්ථය, කය යථාර්ථය, මේ අසුචි ගොඩේ ඇත්ත තේරුම් ගන්න. නේද? මේක අසාර දෙයක්, අසුබ දෙයක්, පිළිකුල් දෙයක්, දුර්ගන්ධ දෙයක්, දුර්වර්ණ දෙයක් කියලා මේක අවබෝධ කරගන්න ඕනේ. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් කියලා මේකයි අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම මේක මහා පිළිකුල් සහගත වමනේ ගොඩකින් හැදිච්ච දෙයක් කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම දෙල් ලකුණු වෙලා නවසීවතිකේ වගේ මේක නේද සබා ධර්මයේට එකතු වෙලා යන දෙයක් බව අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපේ මොකද වෙන්නේ? කෙලෙස් අඩු වෙලා යනවා. අඩු වෙන්නේ නැන්ද? ප්‍රාණඝාතය මොකටද ප්‍රාණඝාතය කරන්නේ මේ වගේ පැවැත්ම. තව සතෙක් මරයන් ඕනේද? මේ මැරිලා යන එකක් නරත්තු කරන්නේ. අසෝජි ගොඩක් නරත්තු කරන්නේ. ඕන්නේ. අනුන්ගේ දේවල් හොරකම් කරන්න ඕන්නේ. නේද? ඒ අනුන්ගේ දේවල් හොරකම් කරන්න ඉතින් අපිට පේනවනේ හැම දෙයක්ම දැන් ගොඩ ගහ ගන්න හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්ම නම් ඉතින් අපි ගොඩ ගහන්නේ හොරකම් කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් තේරුමක් නේද? ඉතින් හික්මනවා මෙයා. කාමයේ වරද ඇති වෙන්නේ ඉරිසියාව මානෙ නේ. මෙහෙම තේනකොට Taman නිදුක් වෙන්නේ නැද්ද එහෙනම්? නිදුක් වෙනවා. Taman නිදුක් වුණාම කියනවා සියලු සත්වෝ මේ විදිහට නිදුක්කෙත්වා කියලා දැන් කුලයක් අල්ලනවද කවුරුද? දැන් මගේ අම්මා විතරක් නිදුක්කෙත්වා කිව්වොත් කුලයක් ඇල්ලුවා නේද? අම්මලා ඔක්කොම අම්මලානේ. මේ ඉන්න සියලුම කෙනා බුදුහාමුදුරු දේශනා කරන අම්මලා කියලා. එහෙනම් අපේ අම්ම වෙච්ච නැති කෙනෙක් නැහනේ. තාත්තා වෙච්ච නැති කෙනෙක් නැහැ. දරුවා වෙච්ච නැති කෙනෙක් නැහැ. එහෙනම් මේ සියලුම සත්‍යය කවුද අපේ? ඥාති. සියලු සත්‍යයන්ටම එහෙනම් මෛත්‍රිය පතුරවන්න ඕනේද නැද්ද? මතුරන ඒ කියන්නේ පතුරවන්න ඕනේ මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්තමන රක්කේ ඒවම් පිසබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං කියන්නේ. එහෙනම් සියලු සත්‍යයන්ට එක හා සමානව මෛත්‍රිය වැඩෙනවා. එහෙනම් බලන්න අර කයේ යථාර්ථය දකිනකොට රාගයට වදිනව නේද? අසාරයි අසුබයි පිළිකුලයි දුර්ගන්ධයි දුර්වර්ණයි කියලා දකින්නක. මෛත්‍රිය වැඩෙනකොට දේශයට වදිනවා. එහෙනම් රාග දෝෂ මෝහ මොකද එන්නේ? තුනී වෙලා ඡය වෙලා අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ ලෝකයේ ඇත්ත දකින්න. ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙනම් මේ ලෝකේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහාම මේ කයේ යථාර්ථය දැනගෙන දැකගෙන මේ ලෝකේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පවත්වනවා.